බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි ඊළඟට තවත් අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා කෙනෙක් කෙනෙකුට යමක් දීම කෙසේද ලෝභය වන්නේ කියලා. කෙනෙකුට යමක් දීම ලෝභය වෙන්නේ ලෝභ මූලික සිතින් දෙනකොට. <laughs> ඒ කියන්නේ දැන් තමන් ආදරය කරන කෙනෙකුට දේවල් දෙනවා. මොකට දෙන්නේ ඒ තනත්තා හෝ තනත්තිය සතුටු කරන්න. මොකට සතුටු කරන්නේ ඒ තනත්තාගේ ආදරය තමන් වෙත දිනා ගන්න. තමන් තමන් ළඟ පවත්ව ගන්න. තමන්ගෙන් දුරස් නොවෙන්න. තමන් ගැන කැමැත්තක් ඇති කරගන්න. එතකොට තමන් ඇලුම් කරන ස්ත්‍රිය හෝ පුරුෂයා තමන් වෙත නතු කරගන්න, තමන්ගෙන් ගිලිහෙන්නේ නැතුව පවත්වා ගන්න. තමන් සමග පවතිමින් ආස්වාදයක් ලබන්නට පෙළඹවීමක් හැටියට යොමු කර ගැනීමක් හැටියට නඩත්තු කර ගැනීමක් හැටියට පවත්වා ගැනීමක් හැටියට යම් යම් දේවල් දෙනවා. ඉතින් දීම තුල අපිට බැලූ බැල්මට දීම හොඳ දෙයක්. හැබැයි ඒ දීම තුල තියෙන්නේ රාග නිශ්චිත, ලෝභ නිශ්චිත ගතිය. ඒ තමන්ට කැමති දේ කරගන්න, පවත්වා ගන්න තමයි දෙන්නේ. දීම උසස් වෙන්නේ මාසන්තක දෙයින් අනිත් කෙනාට යහපතක් කරන්න. බිරිඳට උනත්, සැමියාට උනත්, ආදරය කරන ස්ත්‍රියට, පුරුෂයාට උනත් දෙන්න පුළුවන් ලෝභයෙන් තොරව. ඒතනත්තාගේ ඒතනත්තියගේ සුභසිද්ධිය සඳහා. ඉතින් අන්න එබඳු ආදරයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඥාන සම්ප්‍රයුක්ත. ඒ නිසා ආදරය තෘෂ්ණා මූලිකව ඇති වෙන්න පුළුවන්, මෙත්තා මූලිකව ඇති වෙන්න පුළුවන්, ප්‍රඥා මූලිකව ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙත්තා මූලිකව ප්‍රඥා මූලිකව හුඟක් දෙනාට ආදරය ඇති වෙනවා අඩුයි. ඇති වෙන්නෙම බහුලව තෘෂ්ණා මූලිකව රාග නිශ්චිතව. එහෙම වෙනකොට දෙන දේවල් ඔක්කොම ඉතින් ඒ ඒ රාගය තෘෂ්ණාව පාදක කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. බොහොම ස්තුති පිං ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් පැහැදිලි වුණා. අවසරයි. එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. එච්චරයි නේ. හොඳයි.